බුද්ධික මහත්මයා ප්‍රශ්නේ පමණද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙමනම් තව විශේෂ කාරණයක් මතක් කරන්න ඕන. අපේ යාපනයේ නාවක්කුලිය පන්සල සමිද්දි විහාරය ඒ සමිද්දි විහාරයේ අපේ පසුගිය කාලේ ඉතින් උන්වහන්සේලා බොහෝම දුෂ්කරතා මැද්දේ ජීවත් වෙන්නේ අවශ්‍ය තරම් සිව්පසේ නැහැ උන්වහන්සේලාට නඩත්තු වෙන්නට අවශ්‍ය මේ දායකින්ගෙන් ඒ ඒ පළාතේ මොකද සිංහල පිරිස අඩු නිසා. ඉතින් ඒ නිසා උන්වහන්සේ අපෙන් කල්ලාතුව ඉල්ලීමක් කරලා මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන පින්නතුන්ටම දැනුවත් කරලා මම හිතන්නේ සෑහෙන පිරිසක් සම්බන්ධ වුණා උන්වහන්සේට මාසිකව Tamanට හැකි පමණින් ඒ කියන්නේ රුපියල් 1000ක් හරි මාසිකව උන්වහන්සේට උන්වහන්සේගේ ගිණුමට යොමු කරන්න ඒක උන්වහන්සේලාට සිව්පස පහසුකම් සලස්වා ගන්නට ඊළඟට පොඩි හාමුදුරු කීපනමක් අධ්‍යාපනය ලබනවා වෙනත් පිරිවෙන්වල ඒ පහසුකම් සලස්වා ගන්නට උන්වහන්සේලාට ඒක ලොකු උපකාරයක් වුණා. ඉතින් කාලයත් එක්කලා ඒ සියලු දෙනාටම අඛණ්ඩ වේදායකත්වයේ දරන්නත් සමහරුන්ට බෑ. ඒ වගේම මේ කීප දෙනෙක් මං හිතන්නේ දායකත්වයේ තවමත් දරනවා. ඉතින් ඒ අනිත් හැමදෙනාට මේක දිගටම කරගෙන යන්නට පහසුවක් නැති වුණා මේ ආර්ථික ගැටලුත් එක්ක. ඉතින් උන්වහන්සේ අපෙන් නැවතත් ඉල්ලීමක් කළා හැකිනම් ඒ විදිහට මේ මාසිකව පොඩි ගාණක් හරි මූල්‍යමය වශයෙන් උන්වහන්සේලාගේ සිව්පස පහසුකම් සඳහා පරිත්‍යාග කරන්න කැමති පින්නතුන් ඉන්නවා නම් ටික දෙනෙක් හරි සම්බන්ධ කරලා දෙන්න කියලා ඉතින් ඒ නිසා මම කරුණාවෙන් මතක් කරන්නේ ලංකාවේ ඉන්න සහ විදේශ රටවල ඉන්න එමඟ පින්කමකට කැමති අය උන්වහන්සේගේ ගිණුම් අංකය දුරකථනය බුද්ධික මහත්මයා මම WhatsApp එකට එවලා ඇති. ඒක මේ chat box එකට පුළුවන් නම් දාන්න. මේ උන්වහන්සේගේ නම, ලිපිනය, දුරකථන අංකය සහ මේ ගිණුම් විස්තරය ඔක්කොම නැතත් ටෙලිෆෝන් නම්බරය දැනට දාන්නකෝ අවශ්‍යයිට සටහන් කරගෙන උඩ උන්වහන්සේට කතා කරලා ඉතුරු විස්තර ටික දැනගන්න හරි පුළුවන් ඉතින් ඒ පින්කමටත් හැකි අය සම්බන්ධ වෙන හැටියට බොහොම මෙත් සිතින් සිහිපත් කරනවා. බුද්ධික මහත්මයාට තව යමක් කියන්න තියද? එහෙමයි ස්වාමීන් වහන්ස. මම ඒක දැන් දාන්නම්.